දැන් හුඟක් දෙනා භාවනා කරන්නට ගියාම කල්පනා කරන්නේ භාවනාව කියන්නේ භාවනාව දියුණුයි සාර්ථකයි කියන්නේ මොකුත් හිතට කෙලෙස් අරමුණු එන්නේ නැතුව ඊටාම හොඳට සැහැල්ලුවෙන් සංසුන්ව බොහෝ වේලාවක් එක අරමුණක තියාගෙන ඉන්න පුළුවන් නම් බොහොම හොඳට භාවනා කළයි කියලා එහෙම තමයි හිතන්නේ. හැබැයි මේ චිත්තානුපස්සනාවේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තියෙන්නේ මොකද්ද ඒක ගැන බලන්න. නැතිව හොයලා හරියන්නේ නැහැ. දැන් ගොඩක් දෙනාට භාවනා කරන්න ගියාම හිත වික්ෂිප්ත වෙනවා නම් ඒ වික්ෂිප්ත වෙන මනෝභාවයේ තියදී අනේ මට සමාධිය එන්නේ නැහනේ හිත සංසුන් වෙන්නේ නැහනේ කියලා නැති එක ගැන හිතලා වැඩක් නැහැ. තියෙන්නේ වික්ෂිප්ත බව නම් ඒ තියෙන වික්ෂිප්ත බව තේරුම් ගන්නට ඕන. ඒක ඇතිවීමේ හේතු හඳුනා ගන්නට ඕන. ඒක හඳුනාගත්තොත් තමයි හේතුව වෙනස් කරන්න පුළුවන්. වෙනස් කළොත් තමයි තියෙන වික්ෂිප්ත බව දුරු වෙන්නේ. එතකොට තමයි හිත සංසුන් වෙන්න, සැහැල්ලු වෙන්න පටන් ගන්න. ඉතින් තියෙන දේ හඳුනාගෙන ඒක වෙනස් කරන්නේ නැතිව තියෙන දේ ප්‍රතික්ෂේප කරනවා නැති දෙයක් අපේක්ෂා කරනවා එතකොට මනසේ මොකක්ද ඇති වෙන්නේ තව තවත් ලොකු අර්බුදයක් විතරයි ඇති ගැටුමක් විතරයි ඇති එතකොට තව තවත් ආවේගශීලී වෙන එක තමයි වෙන්නේ දැන් අපේ මනසේ කෝපයක් නොසතුටක් මතුවෙනකොට අපිට ඒක වැරදි කියලා වැටහුණොත් ඊට පස්සේ අපිට ප්‍රශ්න දෙකක් ඇති වෙනවා මොකද්ද පළවෙනි ප්‍රශ්නේ තමයි ඇති වෙච්ච තරහා ඊට පස්සේ තරහ හොඳ නැහැ කියලා හිතනකොට දෙවනුව අපේ මනසත් එක්ක අපි ගැන අපට තරහක් ඇති එතකොට බාහිර අරමුණත් එක්කලා තරහ වෙච්ච නොසතුට ඇති වෙච්ච එක එක ප්‍රශ්නයක්. ඒක හොඳ නැහැ කියලා අපි ඇති කරගන්න ගැටුම තවත් ප්‍රශ්නයක්. එතකොට අපි කාරණා දෙකක් සම්බන්ධව ගැටෙන්න ගන්නවා. එතකොට ආවේගය තවත් බහුල වෙනවා. එනිසා දැන් මේ චිත්තානුපස්සනාවේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි මේ සතර සතිපට්ඨානයම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කකුල් දෙක වකුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන කරන වැඩක් විතරක් නෙමෙයි. මේ කතා කරන්නේ අපේ සමස්ත ජීවිතය ගැනයි මේ කතා කරන්නේ. සතර සතිපට්ඨානයේ හැටියට මේ පුහුණු කරන්න කියන්නේ අපේ දෛනික ජීවිතේ ගත කරනකොට සිදුවෙන හැම සිදුවීමක් පිළිබඳවම හැම මනෝභාවයක් පිළිබඳවම සිහියෙන් නුවණින්. ඇයි මේ ආවේග මතුවෙන්නෙම භාවනා කරන වෙලාවට නෙමෙයිනේ. කොයි වෙලාවටද මතුවේ? වැඩ කරනකොට මිනිස්සු ඇසුරු කරනකොට කාර්ය බහුල වෙනකොට ඔරොත්තු දෙන්නේ නැති වෙනකොට අකමැති දේවල් සිද්ධ වෙනකොට ඉතින් ඒවා සිද්ධ වෙන්නේ මේ වාඩි වෙලා මම දැන් භාවනා කරනවා කියලා පටන් ගත්ත වෙලාවට විතරක් නෙමෙයි දෛනික ජීවිතේ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ ලෝකයේත් එක්කලා මුහු වෙනකොට එහෙනම් ඒ වෙලාවට තමයි ආවේගය හඳුනා ගන්න ඕන ලෙඩේ තියෙන වෙලාවට ලෙඩේ හඳුනාගෙන එහි හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කරනවා විනා ලෙඩේ නැති වෙලාවට මෙන්න මෙහෙම ලෙඩක් හැදෙනවා ඒකට මේ බෙහෙත තමයි කියලා එහෙම හිතුවයි කියලා ලෙඩේ හැදිච්ච වෙලාවට ඒක හඳුනාගෙන ප්‍රතිකාර කරන්නේ නැත්තම් ඒ මනුස්සයා රෝගයෙන් මිය යනවා. ඒ නිසා අපි අනිත් වෙලාවට කොච්චර බණ අහලා පොත්පත් කියවලා ද්වේෂය ඇති වෙන්නේ මෙහෙමයි ආවේගකාරී වෙන්නේ මෙහෙමයි එහෙම වුණාම මේකයි කරන්න ඕනේ එතකොට චිත්තානුපස්සනාව වඩන්න ඕන මෙහෙමයි එහෙම වෙච්ච වෙලාවට මම මෙහෙම කරනවා ඕවා ගැන කොච්චර හිතුවත් වැඩක් නැහැ කෝපය මතුවෙන වෙලාවට සිහිය නුවණ අවදි කරගෙන ඒ කාරණේ දැකලා මේක අනර්ථයක් කියලා තේරුම් අරගෙන දුරු කරගන්නට බැරි වුණොත් මුළු ජීවිත කාලෙම බණ ඇහුවත් පොත්පත් කියෙව්වත් වෙනම වෙලාවක් වෙන් කරගෙන භාවනා කළත් ඒක ප්‍රායෝගික නැතිව. ඒ නිසා අද ගොඩාක් දෙනෙකුගේ භාවනාව අර කාර්යාලවල එහෙම නැත්නම් ආයතනවල ලබා දෙන පුහුණුව වගේ. ඒ කියන්නේ ආයතනයකින් සමහරට නිවාඩුත් අනුමත කරලා පිටරටකට යවලා පඩියක් දීලා අමතර ගානකුත් දීලා පුහුණුවක් දීලා අරගෙන එනවා සහතිකයකුත් දීලා ඊට පස්සේ තේ සහතිකේ ඉස්සරහින් ගහගෙන අපි මේ පුහුණුව ලැබපුවයි අපි මේ සුදුසුකම් ඇති අය කිය කියා ඉන්නවා. ඉතින් එහෙම කිය කියා හිටියට වැඩක් මේ සල්ලි දීලා නිවාඩු දීලා ඔක්කොම කරලා තියෙන්නේ ඒ ලබාගත්තු දැනුමෙන් ආයතනයේ සංවර්ධනයට කටයුතු කරන්න. ආයතනයේ ඵලදායීතාවට කටයුතු කරන්න. ඉතින් ඒ වැඩේ වෙන්නේ නැත්තම් අපි පුහුණුවක් ලබලා තියෙන්නේ අපිට මේ දැනුම තියෙනවා මට මේ සහතිකය තියෙනවා කියලා කිව්වට ඇති වැඩක් නැහැනේ. අද ගොඩක් දෙනාගේ භාවනාවත් ඒවා. අපි මෙච්චර කල් භාවනා කරලා තිනවා අපි මෙච්චර කල් සිල් අරන් තිනවා අපි මෙච්චර බණ අහලා තිනවා අපි අහවල් සූත්‍රය කියවලා තිනවා අපි අභිධර්ම ඉගෙනගෙන තිනවා අපි අහවල් හාමුදුරු ඇසුරු කරන්නේ ඒ හාමුදුරුවගේ බණ තමයි අහන්නේ අහවල් පන්සල අහවල් ආරණ්‍ය ඇසුරු කර මේ කතන්දර ඔක්කොම කියනවා ගැටලුවක් මතුවෙච්ච වෙලාවට ධර්මානුකූලව එදිහා බලන්නට බැරි නම් මේ බුද්ධිය අවදි කරගන්න බැරි නම් ඒ කුමක් ඇසුරු කළත් ප්‍රායෝගිකව ඉන් ඵලයක් නැහැ. ඒ මේකෙන් අදහස් කරන්නේ අර එකක්වත් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඒවා තමයි අපට උදව් වෙන්නේ. හැබැයි ඒවෙන් ප්‍රයෝජන ගන්නට නම් අපි දක්ෂ වෙන්නට ඕන. ඒ ප්‍රශ්නේ ඇති වෙන වෙලාවට ඒක දැකලා ඒක දුරු කරන්න. ඒකයි සැබෑ භාවනාව. එතකොට එහෙමනම් හුදකලා වෙනම තැනකට වෙලා භාවනා කරන්න ඕනේ නැද්ද? ඒකත් ඕන. ඒක ඕන මොකටද? දැන් අපිට භාවනාව කියලා වැඩ තුනක් කරන්න තියෙනවානේ. දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන දියුණු කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මයන් තේරුම් ගැනීම. දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න ඕන වෙන්නේ දුර්ගුණේ මතුවෙන වෙලාව. දුර්ගුණ මතුවෙන්නේ කාර්ය බහුලව ලෝකෙත් එක්ක අසුරු කරන වෙලාව. එතකොට ඒ දුර්ගුණ මතුවෙන්නේ නැති සැහැල්ලු වෙලාවට තමයි අපිට ಗುಣ මතු කරන්න තියෙන්නේ. අර පැත්තකට වෙලා වාඩි වෙලා සංසුන්ව සැහැල්ලුවෙන් කටයුතු කරන්න පුළුවන් වෙලාවට තමයි මෛත්‍රිය ප්‍රඥාව ඒකාග්‍රතාවය මේවා දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා හුදකලාව කටයුතු කරන්න පුළුවන් වෙලාවට ಗುಣ අවදි කරගන්නට ඕනේ. කාර්ය බහුන වෙලාවට දුර්ගුණ මතුවෙන වෙලාවට දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්නට වෑයම් කරන්න. ඔය අවස්ථා දෙකේදීම අපට සිහිය ප්‍රඥාව තියෙන්නට ඕනේ. ওই කටයුතු දෙක හරියට කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාව හැටියට දේශනා කරන්නේ එක අවස්ථාවක කරන වැඩක් විතරක් නෙමෙයි. තමන් ගැන විතරකුත් නෙමෙයි අනිත් කෙනාගේ හිතේ ද්වේෂය මතුවෙනකොට ඔහු දැන් කුපිත වෙලා ඉන්නේ කියලාත් වටහා ගන්න පුළුවන් වෙනවා. නැත්තම් අපිට සමාජයක් ඇසුරු කරන්න බෑනේ. දැන් මහත්තයාට තරහ ගිහින් ඉන්න වෙලාව ඒ නිසා මේ වෙලාවේ වැඩිය කතා කරන්න උපදෙස් දෙන්න යන්න හොඳ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න බිරිඳකට බැරි වුණොත් පෞල් සංස්ථාව හොඳින් පවත්වන්න බෑ. දැන් නෝනා ටිකක් රුස්සන් නැති ගතියෙන් ඉන්නේ මේ වෙලාවේ වැදගත් දෙයක් කතා කරලා තේරුමක් නැහැ කියලා මහත්තයාට හඳුනා ගන්න බැරි නම් ඒ පෞල් සංස්ථාව සම්බරව ගෙනියන්න බෑ. දරුවගේ ස්වභාවය මව්පියන්ගේ ස්වභාවය දරුවට හරියට ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයන් තේරෙන්නේ නැත්නම් තමගේ සම්පන්නව ජීවිතයක් පවත්වන්න බෑ. එහෙනම් චිත්තානුපස්සනාව අපට නිවන් දකින්න විතරක් නෙවෙයි තමස්ත ජීවිත ස්වභාවයම තමන් ගැනත් අනුන් ගැනත් වටහා ගන්නටයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා දේශනා. එතකොට දැන් මේ කාරණා 16 රාගයක් ඇති වෙනවා නම් ඇලීමක් බැඳීමක් ඇති වෙනවා නම් ඒ වෙලාවට ඒ බව දැන් මගේ මනසේ ඇල්මක් තෘෂ්ණාවක් මතුවෙනවා. ඒ බව දැනගන්න. යම් මොහොතක දැන් මගේ මනසේ ඇලීමක් නැහැ කියලා දැනනවා. ඒ නැති බවක් දැනගන්න. ඉතින් නැති බව මොකටද දැනගන්නේ? නැති බව දැනගත්තේ නැත්නම් අපිට නොදැනුවත්වම තෘෂ්ණාව මනසේ උපදින්න පුළුවන්. ඒ කියන්නේ අපේ මනස දැන් සංසුන්ව තියනවා හොඳින් තියනවා කියලා අපි තේරුම් ගත්තොත් තමයි මේ හොඳ தත්ත්ව රැක ගන්න පුළුවන්. ඒ හොඳින් ඉන්නවා දැන් මගේ ළඟ මේ දුර්වලකම නැහැ කියලා Taman තේරුම් ගත්තේ නැතිනම් ඒක ගුණයක් හැටියට හඳුනාගත්තේ නැතිනම් දැන් අපි හිතමු තරුණ වයසේ මේ දරුවන් මත්පැනට යොමු වෙලා නැහැ. මත් කුඩුවලට යොමු වෙලා නැහැ. ඒ වගේම දුරාචාරයට යොමු වෙලා නැහැ. එතකොට ඒ නැති බව Taman දැනගෙන ඉන්නට ඕන. මගේ ළඟ මේ හොඳ ගතිගුණ තියෙනවා. අනිත් අය මේ මේ වැරදි වලට ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට අපිව අනිත් අය විසින් පොළඹවන්නට පුළුවන්. එතකොට මගේ ළඟ මේ හොඳ ගුණය තියෙනවා මම මේක රැකගන්නට ඕන කියලා මතක තියාගත්තේ නැත්නම් තමන් ඕනම මොහොතක දුර්ජන ඇසුරට පාප මිත්‍ර ඇසුරට වැටලා විනාශ වෙන්නට පුළුවන්. ඒතකොට Tamanට මතක තියෙන්න ඕනේ මේක හොඳ ගුණයක්. ඒ හොඳ தත්ත්වය රැකගන්නට ඕනේ කියලා. ඒ නිසා අපේ සිත පිළිබඳවත් සිත දුර්වල වෙනකොට දුර්ගුණ මතුවෙනකොට මේක දුර්ගුණයක් කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දුර්ගුණ වලින් නිදහස්ව පවතිනකොට දැන් මගේ මනස හොඳ මට්ටමකින් පවතිනවා කියලා අපට දැනුවත් වෙන්න. ඒ සිහිය ඒ අවබෝධය තියාගත්තොත් තමයි ඒක රැකගන්න පුළුවන්. ඊළඟට දෙවැනි යුගලය තමයි සදෝසං වාචිත්තං සදෝසං චිත්තං ද්වේෂසිතක් ඇති වෙනකොට මේ ද්වේෂසිතයි කියලා හඳුනා ගන්න ඕනේ. විත දෝෂසිතක්. ඒ කියන්නේ ද්වේෂයෙන් තොර වෙනකොට දැන් මගේ සිත ද්වේෂයෙන් තොරයි. තුන්වෙනි යුගලය තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති විත මොහං වාචිත්තං විතම. දැන් තමන්ගේ සිත මෝහයෙන් යුක්ත නම් මෝහය කියලා කියන්නේ අඳුරු ගතිය, වැටහෙන්නේ නැති ගතිය, කරුණු පැහැදිලි නැති ගතිය, ආවරණය වෙච්ච ගතිය. මොකක්වත් කොච්චර හිතුවත් වැටහෙන්නේ නැහැ. දැන් මනස මෝහයෙන් අඳුරු වෙලා. යම් අවස්ථාවක මෝහය දුර වෙලා ප්‍රඥාව අවදිලා හොඳට දේවල් පැහැදිලි වෙන්න ගන්න. එතකොට වීත මෝහ බව. ඒව තේරුම් ගන්නට.